නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. විශේෂයෙන් මිලිඳු රජුන්ගේ සියුම් වූ විමර්ශන නුවණ, ඒ වගේම නාගසේන මහරහතන් වහන්සේ ඒ වාද ප්‍රතිවාදයන් ඛණ්ඩනය කරන ඒ ඥාන ප්‍රභාව මේ සියලු කාරණා මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර ඔස්සේ අනුමෝදන් වන්න ඔබටත් මටත් අවස්ථාව ලැබුණා. ඉතින් ඒත් එක්කම මේ උතුම් ශ්‍රී සද්ධර්මයයි අපි පහසු වැටහීම් ඇති කරගන්න ලැබුවේ. ඒ සඳහා අවස්ථාව ලැබුණේ විශේෂ පිනකින් කියන කාරණාව ආවර්ජනය කරගන්නවා ඇතිනවන මාන වශයෙන් ඔබත් ඉතින් මේ සියලු කාරණා පූජනීය මහා සංඝරත්නය ආශිර්වාදය නිසා විශේෂයෙන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි උන්වහන්සේ පළමු කොට වන්දනා කරගෙන අද දවසෙත් මේ උතුම් දහම් පිළිසඳර ආරම්භ කරමු. අපි ඔබට මතක් කරන්නම් අද දවසේ සැදැහැති දායකත්වයේ පිළිබඳව ඉතාලියේ පදිංචි පින්වත් අජන්ත ජයකුඩි මහත්මයා චන්ද්‍රිකාල් පිටිය මෑණියන් රජිත පුතුණුවන් හේෂාන් පුතුණුවන් සහ මෙලනි දියණිය යන පින්වතුන් විසින් අද දවසේ සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් ඊටාම ගෞරවයෙන් සිහිපත් කරගනිමු. ඒත් එක්කම අද දවසෙත් අප කෙරෙහි කරුණාවෙන් උතුම් සදහම් පිළිසඳර පිණිස මෙම අවස්ථාවට වැඩම කොට වදාලා අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යරත්නයක් වන අවසරයි වැලිමඩ සර්දාශීල අපේ ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේගේ පාදාභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අවසරයි අද දවසෙත් උතුම් දහම් කාරණා ඔබ වහන්සේට පින් දීලා දැනගන්න අවශ්‍යත්වයි. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අද අපි විශේෂ දහම් කරුණු ටිකක් ඉගෙන ගන්නවා මිලිඳු රාජ ප්‍රශ්නේ. ඇත්තටම මිලිඳු රාජ ප්‍රශ්නේ කෙනෙකුට ඉගෙන ගන්න ලැබෙන එක මහත් වූ භාග්යයක්. ඒ දහම් රසය, අර්ථ රසය, පටිභාන රසය මේ බුද්ධ ශාසනයේ තියෙනවානේ මේ ධර්මයට සමාන රසයක් නැහැ කියලා. ඒක ඉවෙන් වගේ දැනෙනවා මේ මිලිඳු රාජ ප්‍රශ්නෙත් එක්ක. ඉතින් ඒ නිසා මේ භාග්ය උදා කරගන්නට ලැබීම ඔබගේ විශාල භාග්යයක්. ඒ වගේම මේ ධර්ම දාණය දෙන පින්වතුන් ඇත්තට මෙතෙක් කාලයක් අපිට මිලිඳු රාජ ප්‍රශ්නේ අපි මිලිඳු රාජ ප්‍රශ්නේ ආරම්භ කළේ මාසෙකින් ඉවර කරන්න. ඒ කියන්නේ පහුගිය කාලේ ඇතිවෙච්ච අර්බුදත් එක්ක මිනිස්සුන්ට අර දහමෙන් මිනිස්සු ඈත් වෙන එක වළක්වන්න තමයි මේ දහම් පරය ඉස්මතු කළේ. ඒකට අපි වෙසක් මාසෙ විතරක් කරගන්න කරන අදහසින් හිටියේ. ඉතින් නමුත් පොසොන් මාසෙත් ගෙවිලා ගියා. ඉතින් ඒ නිසා ඒ ඒ සිද්ධ වුණේ ඒ දහම් රසයේ විඳගත් පින්වතුන් එක දිගට දායකත්වයේ දරන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා අපිට මේ දහම් පරයයත් පින්වතුන් දායකත්වයේ දරනකල් අපි කරලා නවතර කරනවා අපිට සාමාන්‍යයෙන් පොතම කරන්න ඕන කියලා හෝ මෙච්චර කාලයක් කරන්න ඕන කියලා හැඟීමක් නැහැ. දහම් රසය හැම තැනම තියෙනවා. ඉවරයක් කරන්න බෑ. නේද? ස්වාමීන් කෙනෙකුට මිලිඳු රාජ ප්‍රශ්නය මේ උතුම් පොත් වහන්සේ හතර නමක් නේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පරිවර්තනය නේද? ඔව් ඔව්. කියවගන්න මේ විශේෂ මේ අවධානය මේ සාකච්ඡාව සමහරට එහෙම තියෙනවා. දැන් අපිට ඒකෙන්ම දැනට අපි මිලිඳු රාජ ප්‍රශ්نين පොත් හතරෙන් කහමාරකට වැඩි කරලා ඉවරයි. දැන් දෙවෙනි පොතේ අවසාන කොටස යන්නේ මේ. එහෙමයි. ඉතින් මේ ඔක්කොම තියෙන මේ දායකත්වයේ දරන පින්වතුන් මේ දෙන ධර්ම දානේ වටිනාකම ඉතින්. ඉතින් බලන්න අද මේ කාරණාව සාමාන්‍ය මිනිසුන්ට අහන්න ලැබෙන්නේ නැති තොරතුරු මේවා. ඉතින් මිරිඳු රජුරු අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ මේ වදාරන ලද්දේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සමේ සංගයත් එක්ක දහම් කතාවේ දී ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කළා. ඒ තමයි ආයස්මතුනි තථාගතයන් වහන්සේ පිරිසිදු වාක් සමාචාරයෙන් යුක්ත සේක. බුදුරජාණන් වහන්සේ පිරිසිදු වචන වලින් යුක්තයි. ඒ වගේම යම් කරුණකින් තථාගතයන් වහන්සේ මාගේ මේ වචී දුස්චරිතේ වෙන කෙනෙක් නොදැනගනිත්වායි රැකගත යුතු වචන නැතිසේක. තථාගතයන් වහන්සේට වාග් දුස්චරිතේ නැතිසේක. බුදුරජාණන් වහන්සේට මුසාව හෝ කේලම හෝ පරුස වචනේ හෝ හිස් වචනේ හෝ බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලයේ ඔය වචන හතරේම සංයෝජන ප්‍රහාණය වෙලා තියෙනවා. මුව මණ්ඩලෙන් එන්නේ නැහැ. මුසාවක් මුව මණ්ඩලෙන් පිට වෙන්නේ නැහැ, කේලමක් පිට වෙන්නේ නැහැ, ඊළඟට පරස වචනයක් පිට වෙන්නේ නැහැ, ඊළඟට හිස් වචනයක් පිට වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වගේ ඊළඟට රැකගත යුතු නෑ. දැන් ඇත්තටම තම තමන්ගේ ජීවිත අපි කාගේ ජීවිත බැලුවොත් අපේ ජීවිතේ පෞද්ගලිකව පාවිච්චි කරන වචන තියෙනවා. නමුත් අපි ඒක පිරිසක් ඉදිරියේදී හෝ එහෙම නැත්නම් දේශනාවකදී හෝ අපි මේ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ වචන තියෙනවා අපි හංගා ගන්න. ශාස්ත්‍රුණාංශයේ 45 වසක් ජීවිතේ එහෙම හංගගත් එක වචනයක් නැහැ. එහෙම හංගගත් එක වචනයක් නැහැ. ඉතින් මහත්තයා මේ කියනවා දැන් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිරිසිදුකම සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. මිලිඳු රජු වහනවා එහෙනම් ස්වාමීනි සුදින්න පාරා පළවෙනි පරාජික ආපත්‍යයට සුදින්නපත් වුණා. ඊට පස්සේ හිස්පුරුෂයා කියලා කතා කළා. හිස්පුරුෂයා කියලා කතා කරපු නිසා ඒ සුදින්න ආන්දරංගේ මොලේ කොලොප්පන් වෙලා ගියා. විපිලිසර වුණා. විපිලිසර වෙලා ගිය නිසා සුදින්න ආන්දරන්ට ආර්ය මාර්ගයේ වැහිලා ගියා ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කිසිම මේ වචනේ පිරිසුදුයි නම් බුදුරජාණන්සේගේ වචනේ කිසිම දෝෂයක් නැත්නම් ඇයි මේ සුදින් හාමුදුරන්ට හිස් පුරුෂයා කියලා පරස වචනේ බැන්නේ? එහෙමයි. දැන් හිස් පුරුෂයා කියපේක රජ්ජුරුව ඒ විදිහට තමයි ඇහුවේ. දැන් ඇත්තටම අපි මේ ධර්මය ඉගෙන ගනිද්දී නිතර සීකරන්න ඕන අපේ මිලිඳු රජ්ජුරුව මේ දහං කරුණු අහන්නේ මේ ඇත්තටම තමන්ගේ තියෙන ප්‍රශ්න නෙමෙයි. එහෙමයි. රජතුමා තමන්ගේ ප්‍රශ්න ටික අහගෙන ඉවරයි. මේ තමයි අනාගතයේ බුද්ධ වචනේ වචන අරගෙන දැන් ඇත්තටම මේ තැන් දෙකක තියෙන වචනනේ. එහෙමයි. ඒ වාගේව අරගෙන වාද ප්‍රතිවාද අනිතේ හදන්න පුළුවන්. ඒකට උත්තර නාගසේන මහරහතන් වහන්සේගෙන් කලින් මරන් තියාගන්න ඕන නිසා. එහෙමයි. මේ වගේම පොතක් තියෙනවා මහත්තයා අභිධර්මයේ කතාවත් උපකරණේ කියලා. ඒකත් හරි උපකාරයි. එතකොට ඒකෙත් තියෙනවා මේ වාද ප්‍රතිවාද තේරවාද පිරිසුදු බුද්ධ වචනයට විරුද්ධව ප්‍රතිවාදීන් නගන මේ ප්‍රශ්න වලට රහතන් වහන්සේලා උත්තර හදලා ඒ කියන්නේ ප්‍රශ්නේ උත්තරේ දෙකම හදලා වෙනම මේ පිටකයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේක අභිධර්මයේ තියෙන කතාවත් උපකරණය කියන්නේ. එතකොට මේ ඒ නිසා දැන් මේ මේ මිලිඳු රාජ ප්‍රශ්නේ සවිස්තරයි. ඉතින් දැන් කියනවා එම දැන් සුදින්නට සිද්ධිය වුණේ මෙහෙමයි. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ මහත්තයා අවුරුදු 20ක් යනකල් එක ශිල්පදයක්වත් කැඩිලා නැහැ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ආදි බ්‍රහ්මචාරියක සීල නිවනට මූලික වන සිල්පද සංඝයාතලින් ඡේදනය වෙලා නැහැ අවුරුදු 20ක් යනකම්. ස්වාමීනි නිවනට මූලික වෙන සිල්පද මොනවාද? නිවනට ඒක දැන් අපි කියන්න. ඒතකොට නිවනට මූලික වෙන සිල්පද ඡේදනය වෙලා නැහැ. ඒ කියන්නේ පැවිදි වෙන්න ආපු ගමන්ම නිවනට බාධා පිණිස පවතින කිසිම සිල්පදයක් කැඩෙන්නේ නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ලෙඩක් නැතුව බෙහෙත් දෙන්නේ ඒ නිසා සිල්පද කැඩෙන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේ සිල්පද පනවලා නැහැ. මහත්තයා අවුරුදු 20ක් යනකල් බුද්ධ ශාසනයේ සිල්පද පැනවීමක් නැහැ. නමුත් බුද්ධ දේශනාවලදී චූල සීල, මජ්ජිම සීල, මහා සීල කියලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයක භික්ෂුවක් සංවර වෙන ප්‍රතිපදාව දක්වනවා. දැක්ුවාට මේ සිල්පදේ කැඩුවොත් මෙහෙම වෙනවා මේ සිල්පදේ කැඩුවොත් මෙහෙම වෙනවා කියලා සිල්පද පනවලා නැහැ. අවුරුදු 20ක් යනකල්. ඒතර අවුරුදු 20ක් යනකල් ආදි බ්‍රහ්මචාරීක සීල් නිවනට මුල් වෙන එකම සිල්පදයක්වත් කැඩුන්නේ නැහැ කියන්නේ මාත්‍යා බුද්ධ ශාසනය කොච්චර ශ්‍රේෂ්ඨයිද? සිල්පද පනවලා නැහැ එතකොට. එතකොට ඒ කාලේ තමයි කියනවා වැඩිපුරම රහතන් වහන්සේලා බිහි වුණේ. සිල්පද පනවන්නට ගත්තයින් පස්සේ රහතන් වහන්සේලා බිහි වෙන ප්‍රමාණය අඩු වුණා. එතකොට මේ අවුරුදු 20ක් විතර ගිය තැන සුදින්න කියලා හාමුදුරනවා. මේ සුදින්න කියලා සිටු කුමාරේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මහාන වෙන්න ආස හිතුණා. ඊට ගෙවල් වලින් පුදුම අමාරුවෙන් මේ දවස් හතක් කන්නේ නැතුව ඉඳලා තමයි මහාන වෙන්න අවසර ගත්තේ. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් පැවිදි වෙන්න අවසර ගන්නට හරි මේ හොඳම ක්‍රමයක් තමයි කන්නේ බොන්නේ නැතුව ඉන්න එක ඉස්සර කාලේ. මම මේ ඉස්සර වෙච්ච දෙයක් කියන්නේ. ඒතර කන්නේ බොන්නේ නැතුව දවස් 7ක් ඉඳලා තමයි කැමැත්ත ගත්තේ. ඊට පස්සේ කැමැත්ත අරගෙන මොකද්ද කළේ මේ මහාන වුණා. හරි ශ්‍රද්ධාවන්තයි. එතකොට මහාන වුණාට පස්සේ දැන් මේ සුදින්න සිටු පවුලට ගොඩාක් වස්තුව තියෙනවා. ඉතින් අර ඔන්න ඒ කාලේ මේ ආහාර ප්‍රාණවල මිහිගයක් ඇවිල්ලා සුදින්න ස්වාමීන් වහන්සේ තමන්ගේ ගමට ගියා. ගමට වැල්ලා නෑදෑයන්ගෙන් ලැබෙන පින්ඩපාත ආදියෙන් යැපුණා. එහෙම පින්ඩපාතී ආදියෙන් යැපීගෙන ඉන්නකොට ඔන්න සුදින්නගේ ගෙදරට ගියා. ගෙදරට ගිය වෙලාවේ දැන් අර දෙමව්පියන්ට අඳුර ගන්න අමාරුයි. නමුත් ගෙදර වැඩකාර කරන අය අඳුරගත්තා. ඉතින් සුදින්න හොයාගෙන ගිහිල්ලා කොයි කැලේද ඉන්නේ කියලා කැලේ බලලා හෙට දානෙට වඩින්න කියලා දානෙට වඩම්මලා දානෙ දීලා රත්තරන් රිදී මුතුමැණි කඳු ගහලා ආන්දරන්ට පෙන්නවා මෙන්න මේවා ඔබ වහන්සේ තියෙනවා සිවුර අතහැරලා එන්න ආපහු කියලා. ඊට පස්සේ බෑ බෑ කියලා තුන් වතාවක් බෑ කිව්වා. ඊට පස්සේ අවසානයේ කිව්වා මේ අනේ එහෙනම් මෙහෙම කරන්න අපිට දරු සම්පතක් දෙන්න. දරු සම්පතක් දෙන්න මේ එයා බැඳලා හිටියේ බැඳපු අලුතමයි. එහෙමයි. බැඳපු අලුතමයි මහාන වෙන්නේ ගියේ. කිව්වා බලන්න මේ බීජයක්වත් දරු බීජයක්වත් නැහෙනි මේ පරම්පරාව ගෙනියන්න. මේ වස්තු ඔක්කොම විනාශ වෙයි කියලා කිව්වා මේ ඔබ මහාන වෙන්න ගියාට පස්සේ. ඉතින් ඒ නිසා මේ මහාන සිවුරු අරින්න බැරිම විදිහක් තියෙනවා නම් දරු බීජයක් හරි දෙන්න කිව්වා. ආ ඒක ගැන නම් කල්පනා කරන්න පුළුවන් කියලා ඔබ වහන්සේ කොහෙද ඉන්නේ කියලා. එහෙනම් මං අහවල් වනේ ඉන්නේ කියලා. සංකාලයක් ගියාට පස්සේ කාන්තාවන්ගේ දරුවන් ගැප් ගන්නා කාලේ මා මේ ඍතු වීමත් එක්ක ඒ අම්මා සුදින්නගේ අම්මා අර ජේලි ගෙන්නගෙන ගියා කැලේට. කැලේට ගිහිල්ලා ඉස්සලාම සුදින්නට කිව්වා සිවුරු ඇල්ලලා ගෙදර එන්න කියලා. ඒ සුදින්න ආඳුර කිව්වා නෑ මම බුද්ධ ශාසනයේ සද්ධාවේ මාන උනේ. එහෙනම් අපිට දරු බීජයක් දෙන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් ශිල්පද පනවලා නැහැ එතකොට. කාන්තාවක් එක්ක ඉන්න එපා කියලා එහෙම මේ අවුරුදු 20ක් ගිය තැන. ඊට පස්සේ මොකද උනේ සුදින්න හාමුදුරන්ට කියන දරු බීජයක් දෙන්න කියලා. ඊට පස්සේ සුදින්න හාමුදුර මොකද කළේ? අර බිරිඳගේ අත අල්ලගෙන කැලේ ඇතුළට ගියා. ඒතර මේ විදිහට බිරිඳ සමග එකතු වුණා. මේ වෙනකල් කවදාවත් බුද්ධ ශාසනය අවුරුදු 20 මෙහෙම එකක් වෙලා නැහැ. ඉතින් වනේ වන දේවතාවෝ වනේ පිපිලා තිබ්බ සියලු මල් බිමට වැටෙව්වා. අහෝ පාරිශුද්ධ බුද්ධ ශාසනය කිලිටි වෙලා ගියා මේ සුදින්නගේ ක්‍රියාවත් එක්ක කියලා. ඊට පස්සේ වනේ වන දේවතාවුන් වහන්සේලාගේ ඒ ශෝකී රාවය අහලා බෝමාටු දෙවියන්ගෙන් චාතුම් මහරජික දෙවියෝ, තාවතිංස දෙවියෝ, සුසිත දෙවියෝ, යාම දෙවියෝ, නිම්මාන රති දෙවියෝ, පරිණිමිත වසවර්ති දෙවියෝ, බ්‍රහ්ම පාරිසජ්‍ය දෙවියෝ, බ්‍රහ්ම පුරোহিত, බ්‍රහා බ්‍රහ්ම, පරිත්තාව, අප්පමානාභ ආදි වශයෙන් අකනිතා බ්‍රහ්ම ලෝකේ දක්වාම ගෝසාවක් ශෝකී රාවයක් පැතිරලා ගියා පිරිසිදුව තිබ්බ බුද්ධ ශාසනය සුදින්න නිසා කිලිටු වුණා කියලා. යම් දවසක මේ බුද්ධ ශාසනය ඉස්සල්ලාම භික්ෂුවක් කාන්තාවක් එක්ක අඹසැමියන් විදිහට වාසය කළාද එදාට අකනිතා බ්‍රහ්ම ලෝකේ දක්වාම ශෝකී රාවයක් පැතිරුණා කියන බුද්ධ ශාසනය කිලිටු වුණා කියලා. වනේ පිපිලා තිබ්බ මල් ඔක්කොම හැරිලා ගිහිල්ලා සුළඟ නැවතිලා මහා ශෝකයක් පැතිරෙව්වා කියනවා. ඊළඟට අකලට පොද වැහිලා විදුලි පුටන්න ගත්තා කියනවා. මේ පිරිසිදු බුද්ධ ශාසනය කිලිටි වුණා භික්ෂුවක් කාන්තාවක් එක්ක එකට නිදාගෙන කියනවා. ඉතින් මේ සිද්ධියෙන් ඊට පස්සේ මොකද වුනේ මේ සුදින තුන් පාරක් ඒ දූතිකාවත් එක්ක ඉඳලා තිනවා වැරණි බිරින්දත් එක්ක ඊට පස්සේ මේ බිරින්ද ගියා එයාට දරුවෙක් අබාරයට ආවා ඒ දරුවාගේ නම බීජක. දරු බීජයන් නිලුවේ බීජක. එහෙමයි. ඒ ඒ අම්මට නමක් හැදුනා බීජක මාතා. ඒ දෙන්නම පස්සේ කාලේ බුද්ධ ශාසනය මහාන වෙලා අරහත් වෙටපත් වුණා. පුදුම සිද්ධි මහත්ය මේ අපිට තේරෙන්නේ නැහැ. එහෙමයි. සුදින්නට මොකද උනේ? සුදින්න අර තමන්ගෙන් වෙච්ච වැරද්ද හිත හිතා හිත හිතා ඉඳලා කන්න බැරි වෙලා ගියා. වළඳ ගන්න බෑ. ඇවිද ගන්න බෑ. ඇස් යට ගියා. කළු ගැහුණා. විරූපී වුණා. මිහිපිට ඇවිදලාගෙන යන මල පෙරේතෙක් වගේ වුණා. ඊට පස්සේ අනිත් හාමුදුරුවෝ හනවා ප්‍රිය ආයස්මත් කුමේ සුදින්න. කොහේ කලින් හරි මේ ප්‍රීති ඉන්ද්‍රියන් සහිතව සුවසේ වාසය කළා නේව. දැන් මොකද මේ කැහැටු ගැහිලා? කළු වෙලා කළුවැල් පුරුක් වගේ මොකද්ද මේ අතපයට උනේ? අනේ ප්‍රිය ආයස්මතුනි මගේ අතින් වැරද්දක් වුණා. මොකද්ද කියලා ඇහුවා. අනේ මම මේ ගෙදර අය කිව්වා දරු බීජයක් දෙන්න කියලා මම පරණ ගෑණිත් එක්ක එකට හිටියා කියලා කිව්වා. අහෝ ප්‍රිය ආයස්මතුනි මොකද්ද මේ බුද්ධ ශාසනයට කළේ? බුදුරජාණන් වහන්සේ රාගයේ දුරු කිරීම පිණිස, සංයෝජනේ දුරු කිරීම පිණිස, මදේ ප්‍රහාණය කිරීම පිණිස, විසංයෝගයේ පිණිස බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ශ්‍රද්ධාවෙන් දෙන මිනිසු දීපු දානේ වළඳ වළඳාද ඔබ මේක කළේ? කියලා බොහෝසේ ගරහලා සුදින්න බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්නන ගියා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ සැබෑද සුදින්න මෙහෙම සිද්ධියක් සිද්ධ වුණාද? සිද්ධ ස්වාමීනි එසේය. කවදාවත් පින්වත් මහත්තයා 45 වසක්කට බුදුරජාණන් වහන්සේ ඉදිරියට කවුරුවත් ඇවිල්ලා බොරුවක් කියලා නැහැ. එහෙමයි ස්වාමීනි. මේ බුදුරජාණන් වහන්සේ සංසාරේ පුරාවටම උන්වහන්සේගේ අතින් බොරුව කැඩිලා නැහැ. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ කිසි කෙනෙකුට බොරුවක් කියන්න බෑ. ඊට පස්සේ මොකද වුනේ බුදුරජාණන් වහන්සේ අහනවා සුදින් එහෙම කරාද? එහෙම එහෙමයි ස්වාමීනි එහෙම සිද්ධ වුණා. ඒ හිස් පුරුෂයෝ රාග විරාගාය ධම්මං දේසේති. මම රාගය දුරු කරන්න නේද ධර්මයේ දේශනා කළේ. මදය නැති කරන්න නේද ධර්මයේ දේශනා කළේ. සංයෝජන එකතු වීම දුරු කරන්න නේද මම ධර්මයේ දේශනා කළේ. එහෙම දෙද්දී මොකද මේ රාගය පිණිස හිතුවේ? මොකද මදය පිණිස හිතුවේ? මොකද එක්වීම පිණිස හිතුවේ? ඒ සුදින්න හිස් පුරුෂයෝ ඌට වැඩිය හොඳ නැද්ද ඇහුවා. තමන්ගේ පුරුෂ නිමිත්ත ගෙනියලා අඟුරු වලක ඔබන එක. ඒ සුදින්න හිස් පුරුෂයෝ උඹට සුදුසු නැද්ද ඇහුවා. ඊට වැඩිය දරුණු විශේෂයිත සර්පයෙක් ඉන්න තුඹහකට පුරුෂ නිමිත්ත ලැබුවා ඊට පස්සේ ඊට වැඩිය හොඳ නැද්ද ඇහුවා මහා ওই විදිහට විස්තර දේශනා කරනවා මේ මේ විදිහට විස්තර දේශනා කළා නොඒක අයරෙන් ගරහලා බුදුරජාණන් වහන්සේ වදාලා ওই ක්‍රියාවෙන් පැහැදුනායිගේ පැහැදීම නැති වෙනවා අපහැදුනාගේ අපහැදීම වැඩි වෙනවා. මේ ආදී කරුණ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පළවෙනි සිල්පදේ පෙනෙවුවා. ඒ තමයි යම්කිසි භික්ෂුවක් මේ කාන්තාවක් සමග මෙවුන්දන් සෙවණේ යෙදුනොත් එහෙම පරාජිකා වෙනවා කියලා. කෙනෙක්ගේ හිස ගැලුණා ගැලුණාට පස්සේ ආයේ හිස තියලා ආයේ පරාණයක් ගන්න බෑ. එහෙමයි ස්වාමී. ඒ වගේම බුද්ධ ශාසනයේ කාන්තාවක් එක්ක හිටියොත් එහෙම ආයේ ඒ භික්ෂුවට ආයේ මහානකම් පිටින්නේ. ඊට පස්සේ පස්සේ කාලෙක ඊට පස්සේ හාමුදුරුවනමක් වැඳිරියෙක් එක්ක ඉඳලා තියෙනවා. ඒ ඒ සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සිල්පදේ සංශෝධනය කළා. යටත් පිරිසෙන් තිරිසංගත සත්වයක් සමගවත් කාමසේවණිය දෙන්න බෑ කියලා. මේක තමයි බුද්ධ ශාසනයේ තියෙන පළවෙනි සිල්පදේ. ඉතින් මේ වෙලාවේ අර හිස්පුරුෂයා ඕන ඕක තමයි මූලික සිද්ධිය. එතකොට මේ සුදින්නට හිස්පුරුෂයා කියලා කිව්වනේ වදාලානේ. ඉතින් මිහිඳු රජුරෝ කියනවා ඒ නිසා සුදින්නගේ හිස මේ කල්පනා ශක්තිය නැති වෙලා ගිහිල්ලා මේ විපිලිසර වෙලා මේ සුදින්නට මාර්ගය දියුණු කරගන්න බැරි වුණා කියලා. එහෙමයි සර්. ඒතර මේ මෙලින්ද ප්‍රශ්නේ තියෙනවා ඒක අපි ත්‍රිපිටකයෙන් අපි දැනගෙන හිටියේ නෑ ඒක. සුදින්නට මොකද ඊට පස්සේ වුනේ කියලා. ඊට පස්සේ නමුත් මෙලින්ද ප්‍රශ්නේ තියෙනවා සුදින්නට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා කියලා. එහෙමයි සර්. ඊට පස්සේ මහත්තයා ඉතින් කියනවා ඉතින් සුදින්නට බැන්න නිසානේ කොහොනේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ වචනේ කිසිම දෝෂයක් නැහැ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියපු කතාව ඇත්තනම් තිස්පුරුෂයා කියලා බැන්න එක වැරදි. තිස්පුරුෂයා කියලා බැන්න එක හරිනම් අර බුදුරජාණන් වහන්සේගේ වචනේ දෝෂයක් තියෙනවා කියන දෝෂයක් නැහැ කියන එක හා වැරදි. දැන් ওই ප්‍රශ්නේ නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ කරා යමු වුණා. ඒ නිසා ඔබ වහන්සේ දැන් මේක විසඳන්න ඕනේ. ඉතින් මේක කියපු ගමන් අපේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා රජතුමනි ওই කාරණා දෙකම ඇත්ත. බුදුරජාණන් වහන්සේ වචනේ දෝෂයකුත් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සුදින්නට හිස් පුරුෂයා කියලා වදාලා. ඒකත් ඇත්ත. කියනවා මහරජාණන් යම් පුරුෂයෙකුට මේ ආත්ම භාවයේ චතුරාර්ය සත්‍ය අවබෝධය නොවේ නම් ඔහුගේ පුරුෂ භාවයේ හිස්ය. ඒ එකක් කරන විට වෙන එකක් හටගනී. එහෙන් හිස් පුරුෂයායයි කියනු ලැබේ. මහරජාණන් භාග්‍යතුන් වහන්සේ ආයුෂ්මත් කලන්ද කුත් සුදින්යන් හට ඇති ස්වභාවයේ වූ වචනයෙන්ම වදාරන ලද්දේය. අභූත වචනයකින් නනුයි. සුදුසු වචනයෙන්මයි කියන කතා කළේ. එහෙමයි. කියන්නේ අංගිස කෙනෙකුට මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි නම් එහෙමයි. ඒ කෙනාට සුදුසු වචනේ තමයි කියනවා. මොකද්ද? කිස් පුරුෂයා. එහෙමයි. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණාව මේ වර්තමානයේ අපි ටිකක් පස්සකින් තියලානේ සාමාන්‍යයෙන් මේ එකයි තින්නේ දැන් මේ හිස් පුරුෂයෙක්ගේ දැන් අද කාලේ ඔය දැන් ලොකු සාමාන්‍යන්සේ අර පහුගිය කාලේ අර ආධර්මයේ කතා යනවට ඕක සමාජෙ ටිකක් දැනෙන්නත් ඕන කියලා අර ගොබිලා කියලා එහෙම කතා කළානේ. සමාජෙ කැළඹිලා ගිහිල්ලා ඇයි මේ එහෙම කියන්නේ කියලා කියන්නේ. නමුත් ඉතින් මේ සුදුසු වචන නේද? ඒවා සුදුසු වචන හිස් පුරුෂයා කියන වචන. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ධර්මය අවබෝධ නොකර ඊළඟට තමයි ඒ ධර්මය අවබෝධ නොකිරීමේ ස්වභාවය තමයි එකක් කරන්න ගිහිල්ලා වෙන එකක් තමයි සිද්ධ වෙන්නේ. පැටලි පැටලි යන. පැටලි පැටලි අර එයා එයාට අදාළ අරමුණ කලා කරා ඍජුව එකම ප්‍රතිපත්තියකින් යන්න බෑ. හරියට මිනිසුන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙනවනේ. ඒ ප්‍රතිපත්ති වෙනස් වීමේ ස්වභාවයෙන් ඒකේ තියෙන අනාවැකිය තමයි මිනිසෙකුට එකම ප්‍රතිපත්තියේ ඉන්න බැරි එකේ අනාවැකිය තමයි ඒකේ ස්වභාවය අනාවැකිය මේ ධර්මය අවබෝධ කරන්න ඔහුට මේ ජීවිතේ සුදුසුකම් නැහැ කියන්නේ ඊට පස්සේ මේ කියනවා මේ සුදින්නහට මේ අමුතුවෙන් කතා ගොතපු එකක් නැහැ තියෙන ස්වභාවයෙන් සුදුසු වචනේ කතා කළා කියනවා ස්වාමීන් වහන්සේ නාගසේනයන් වහන්සේ දොස් ලැබිය යුතු කරුණකට උනත් දැන් මේ රජුරෝ රජ කෙනෙන්නේ ඉතින් රජතුමා කියනවා රාජ්‍ය නීතියට අනුව බනින කෙනෙකුට දොස් ලැබිය යුතු කෙනෙකු නම් තව කෙනෙක් බැන්නොත් එහෙම එයාට කහවණුවක් දඩ ගන්නවා. එහේ. දැන් මෙයාට බනින්න ඕන. තව කෙනෙක් බනිනවා. බැන්නොත් කහවණුවක් දඩ ගන්නවා. ඒ කාලේ තිබ්බ රාජ්‍ය නීති. ඊට පස්සේ ඒ ආක්‍රෝෂ කරන එක බනිනවා කියන එක අපරාධයක් විදිහට කිව්ව රාජ්‍ය නීතියෙන් දකින්න. එහේ. ඊට පස්සේ දැන් අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන රජතුමනි අපරාධයක් කළ පුජ්‍යලේකුට වැඳීම හෝ දැක හුනස්නේ නැගිටීම හෝ සත්කාර කිරීම හෝ රාජ සම්මාන ප්‍රදාන කිරීමක් හෝ කළ බවක් ඔබ අසා තිබේද අපරාධ කරපු කෙනෙකුට සත්කාර සම්මාන කළා නැගිටලා පූජෝපාර තියපු එකක් ඔබ අහලා තියෙනවද කියලා ඇහුවා. එහෙමයි. අනේ ස්වාමීනි එහෙම එකක් නෑ කිව්වා. අපරාධයක් කළොත් එහෙම ඔහුට පරිභව කරන්න ඕන, තර්ජනය කරන්න ඕන, ඔහුගේ උත්තමාංගය වන හිස කපලා දාන්න ඕන, මරලා දාන්න ඕන, හිසේ සිරස මේ හිරගේ දමන්න ඕන, ඝාතනය කරන්න ඕන, නිර්ධානය කරන්න ඕන. මහරජාණෙනි, භාග්‍යතුන් වහන්සේ විසින් ගැළපෙන දෙයක් කරන ලද්දේ නොවේ. නොකළ යුතු දෙයක් නොකරන ලද්දේ නෙවෙයි. <laughs> දැන් ඔබවත් වැරද්දක් කරපු කෙනෙකුට කිසිම සාක්කාර සම්මානයක් කරන්නේ නැතුව එයාට දඬුවමක් දෙන එක ගැන ඔබ කතා කරනවා. ඒකට සුදුසුයි එයා කියලා. ඒ නිසා තමයි කලන්දක පුත් සුදින්නට සුදුසු වචනේ හිස්පුරුෂයා කියන එක භාග්‍යවතුන් වහන්සේ පාවිච්චි කළා කියනවා. එතකොට කියන මහරජාණෙනි වෛද්‍යවරේ කයේ තොන්දොස් කිපින කල්ලි ස්නේහය නිය වූ මුදු බෙහෙත් දෙන්නේද අහනවා රජතුමනි වෛද්‍යවරයෙක් ලෙඩාගේ ලෙඩේ බරපතලයි නම් මේ පොඩි බෙහෙතක් දෙනවද කියලා ඇහුවා. පොඩ්ඩක් කුසුමාත් දින්න, චූටි කසායක් බොන්න, එක පෙත්තක් බොන්න. එහෙම කියලා ලෙඩේ සීරියස් නා. ඊට පස්සේ කියන අනේ ස්වාමීනි නෑ. ඔහුට ඔහුව සුවපත් කරන්න තියුණු දොස් දුරු වෙන කරකස බෙහෙත් දෙනවා කියනවා. එහෙමයි. ලෙඩේ වැඩි තරමට බෙහෙතත් වැඩි. එහෙයි. ආන් ඒ වගේ තමයි කියනවා සියලු ක්ලේශ ව්‍යාධින් සංසිඳීම පිණිස අනුශාසනා නැමැති ඖෂධිය දෙන බුදුරජාණන් වහන්සේ පරුස වචනේ උනත් සත්වයාට ලබලා දෙනවා කියනවා. ඒකෙන් තමයි කියන රෝගී සංසිඳලා ඔහුට ඔහුට ස්නේහය නියවන්නේ. ඔහුව මුනොඳු කරවන්නේ. කියනවා රජතුමනි ප්‍රත්තු ජලය උනත් තෙත් කරන්න ඕන දේ තෙත් කරන්නේ නැද්ද කියලා. වතුර රත් වෙලා තියෙන්න පුළුවන් ගින්දර නිවන්න බැරිද? එහෙම ස්වාමීනි. <laughs> හොඳ උපමාවනේ. මේ උගේ වතුර රත් වෙලා තියෙන්න පුළුවන් ඒ රත් වෙච්ච වතුරෙන් බැරිද ඇහුවා මේ තෙත් කරන්න ඕන දේ තෙත් කරන්න ගින්දර නිවන්න අනේ ස්වාමීනි පුළුවන්. ආන් ඒ වගේ තමයි පරුස වචනෙන් උනත් කරුණා සහගත වූයේ යහපත උපදවන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මහරජාන්නේ යම්සේ පියාගේ පරස වචනෙන් වත් දරුවාට කරුණා සහගතව යහපත උපද්දවන්නේ. එසේම මහරජාන්නේ භාග්‍යතුන් වහන්සේගේ පරස වචනෙන්වත් කරුණා සහගත වූයේ යහපත උපද්දවන්නේය. කරුණා සහගතව යහපත උපද්දනවා කියන බුදුරජාණන් වහන්සේගේ වචනේ අපි තව මේ අවසාන කාරණාව මිහිඳු මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ ඊළඟට විස්තර කරන්නේ කියනවා මහරජාණනි තථාගතයන් වහන්සේගේ පරස වචනේනොත් සත්වයන්ගේ ක්ලේශේ ප්‍රහාණය වෙයි. එහෙමයි. කොහොමද බුදුරජාණන් වහන්සේගේ වචනේ? මහරජාණෙනි දුර්ගන්ධයෙන් යුතු ගව මුත්‍රයත් පානය කළ විට රස රහිත වූ බෙහෙතත් අනුභව කළ විට සත්වයන්ගේ ව්‍යාධිය නැසයි. තිත්ත කරකස බෙහෙත් උනත් බිව්වට පස්සේ ලෙඩ නැති වෙන්නේ නැද්ද? කියනවා එසේම මහරජාණන් භාග්‍යතුන් වහන්සේගේ පරස වචන උවත් කරුණා සහගත වූයේ යහපත උපදවන්නේය. මහරජාණනි මහත් වූ පුළුන් ගොඩක් කෙනෙකුගේ ශරීරය මත වැටි රුජාවක් නොකරයි. ඒ වගේම තථාගතයන් වහන්සේගේ පරස වචනෙන් කිසි දුකක් වෙන්නේ නැහැ. ලොකුවට පේන්න පුළුවන් කියනවා. ලොකුවට දැනෙන්න පුළුවන් කියනවා. දුක් උපද්දවන්නේ නැහැ කියනවා. මේක කියපු ගමන් ස්වාමීන් නාගසේනයන් වහන්සේ ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට කරුණාවෙන් වචන ප්‍රකාශ කරන දේක සාදු සාදු කියලා ප්‍රීතිය ප්‍රකාශ ස්වාමීන් අවසරයි මේ අපේ ශ්‍රාවක පින්වතුන් බොහෝ සෙයින් අදත් අනුමෝදන් වුණා නොඅනුමාන වශයෙන් ස්වාමීන් අර උපමා උපමේය ගැළපිලා අර්ථ විග්‍රහය මනාව සිද්ධ වෙන ආකාරය උනවතරුවත් මේ අදාළ කාරණාව සිද්ධ කරන ආදි වශයෙන් ස්වාමීන් වහන්සේ ඒ පැහැදිලි කිරීම නේද අවශ්‍යයි. ඔව් ඒක තමයි. ඒ නිසා යමක් අර ප්‍රකාශ කරද්දී ඒකේ අර්ථයට වැඩි අවධානයක් යොමු කරගන්න ඕන. එහෙමයි. අර්ථයට වැඩි අවධානයක් යොමු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ වචනේ ඉතින් නෑ. මහත්තයා දැන් මුළු ත්‍රිපිටකයේම එක කුණුහරුපයක් නෑනේ. එහෙමයි. කුණුහරුප නැමැති නරක වචන එකක්වත් මේ සූත්‍ර 18 19 එක තැනකවත් නෑ. එහෙමයි. පුදුම නැද්ද භාෂාවක් අද දක්වා මෙනවා අවුරුදු 2600ක 600ක ඉතිහාසයක් එක්ක භාෂාවක් එනවා නමුත් ඒ භාෂාවේ එකම නරක වචනයක්වත් නැහැ ස්වාමීන් ඒක පරිශීලනය කරනවනේ ඒ ගැන වැටහිමක් ඇති වුණොත් ඒකම මේ ඒ ඒ පැහැදීම ඔන්න පැහැදීම ගැන අද ලස්සන කතාවක් තියෙනවා අවශ්‍යයි හරි ලස්සන මේ කතාවක් අද ඒ තමයි නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මිලිඳු රජුගේ ඊළඟ ප්‍රශ්නය මේ බුදුරජාණන් වහන්සේ පෙර ජාතක කතාවක් දේශනා කරනකොට මෙහෙම කියනවා. ඒ තමයි බ්‍රාහ්මණය මේ කෑලගස සිත්‍රාහිතය කිසිවක් නොවසයි කිසිවක් නොදනි එබඳු රුකකට නිතර අප්‍රමාදීව වීරියෙන් යුතුව සැපසේ නිදාගත්තේ දැයි අසන්ත හේතුව කුමක්ද? කියන්නේ වචනය මම ඒක විස්තර කරලා දෙන්න. එහෙමයි එක තැනක තියෙනවා කෑල ගහක් පෙන්නලා කියනවා මේ කෑල ගහට හිට්පිට නැහැ. නමුත් මේ කෑල ගහ ළඟට ඇවිල්ලා නිදාගත්තද කියලා ඔබ අහනවා. එහෙමයි කියලා කියනවා. තවත් තැනක තියෙනවා බහරද්වාජිනී මාගේත් වචනයක් ඇත. මාගේ වචනයත් ඇසුම් වෙනවයි කියලා ගහ කතා කළා. එතකොට අර හිට පිට නැති ගහකට මේ කතා කරලා වැඩක් නැහැ කියලා ජාතක කතාවක එක තැනක තියෙනවා. තව තැනක තියෙනවා ජාතක කතාවක ගහක් කතා කළා කියලා. එතකොට කොහොමද ওই කාරණාව විග්‍රහ කරගන්නේ? එකක් හරි නම් අනිත් එක වැරදි. නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ කරා ওই ගැටලු සහිත උබතෝ කෝටික ප්‍රශ්නය ඔබ වහන්සේ කරා ආවා. දැන් විසඳලා දෙන්න කියලා. දැන් අපි මේ කතා දෙක මේ ඉගෙන ගනිමු. අවශ්‍යයි දැන් මේ පළවෙනි කතාව. ඒ තමයි කෑලගස සිත් රහිතය. ඒ කියන කතාවේ කතාන්දරය තමයි අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ හරියට ශෝක වෙනවා. එතකොට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට වයස අවුරුදු 80යි. එහෙමයි. ඉතින් ආනන්ද ස්වාමීන් කල්පනා කරනවා මම අවුරුදු 25ක එක දිගට මගේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. මේ උපස්ථානයේ දැන් ගඟට කප්පු ඉනි වගේ මගේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානවා මට මගේ බුදුරජාණන් වහන්සේ නැති වෙනවා. අනේ මං උපස්ථාන කරපු එකෙන් කොහොමද දැන් මං ඉදිරියට මොකද්ද දකින්නේ කියලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මහත්තයා බුදුරජාණන් වහන්සේ ආනන්ද සාංශයට කතා කළා. දැන් බලන්න මේවා සැඟවුණු දේවල්. එහෙමයි. දැන් පිරිනවම් මංචකේ මේ වගේ කතා ගියා කියලා අපි දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ආනන්ද සාංශයට කතා කරනවා. ත්‍රි ආස්මත් මේ ආ මේ පින්වත් ආනන්ද මෙහෙන්න. ආනන්ද ඔහොම හිතන්න එපා ආනන්ද මං ඉස්සර වෙච්ච දෙයක් කියන්නම්. ආනන්ද ඉස්සර එක්තරා බ්‍රහ්මණේ මේ මිනිස් ඔක්කොම ගස් කොළන් වලට වඳිනවා පුදනවා සත්කාර කරනවා දැකලා මේ දුප්පත් බමුණටත් හිතුණා අනේ මටත් සැප සම්පත් උපද්දවා ගන්න මාත් දෙවියෙකුට වඳින්න ඕන කියලා හොඳට ඈතට පෙන්න රූක්ෂ කෑල ගහක් වටේ සුද්ධ කළා වැලි අතුරලා මල් පහන් පූජා කරනවා. එහෙමයි. පුද සංස්කාර කරනවා. එහෙයි. පුද සංස්කාර කරලා ගිහිල්ලා අහනවා උදේට ගිහිල්ලා අහනවා අනේ ඊයේ රෑ සුවසේ සැතපුණාද? එහෙමයි. කියලා අනේ හොඳින් ඉන්නව නේද කියලා කතා කරලා අස්පස් කරලා අතුගල් එනවා. එහෙයි. හවසට ගිහිල්ලා කතා කරනවා අනේ අද රෑට සුවසේ නිදා ගන්න ඕන මහන්සි ඇති නේද කියලා අස්පස් කරලා කතා කරලා වැඳලා එනවා. එහෙයි. ඔහොම කාලයක් කරගෙන යනකොට ගහේ ඉන්න දෙවියා කල්පනා කළා මේ මිනිස්සු හැමදාම උදේ එනවා යනවා. ඉතින් ඒ නිසා මේ පව් මේ මිනිස්යාට පිහිටක් වෙන්න ඕන කියලා විශ්මාරු කරගෙන ඇවිල්ලා අර ගහට අතුප ගහ වටේ අතුපතු ගාගෙන ඉන්නකොට ඇහුවා මේ පින්වත් බ්‍රාහ්මණය මොකද්ද මේ හිත්විත් නැති ගහකට අචේතනික වූ ගහකට සුවසේ නිදා ගන්නවද මේ අවදි වෙනවද කියලා කතා කර කර ඉන්නේ ඇයි අනවද මේකේ තියෙන කොටසේ එහෙමයි සා ඔය ගහට හිත්විත් නැණි කියලා ඊට පස්සේ ගහට හිත්විත් නැතුව ඇති නමුත් සියලු දෙනා මේ වඳිනවා පුදනවා එක එක දෙවිවරුන්ට මාත් මේ ගහේ දෙයියෙක් ඉන්නවනම් ඒ දෙයියන්ට මේ වඳින්නේ. සත්කාර කරන්නේ, උපස්ථාන කරන්නේ. මාත් කවදා හරි දුකින් මුදී මේ තියෙන කරදර වලින් නිදහස් වෙයි කියලා විතරක් තමයි මේක මම කරන්නේ කියලා. එහෙමයි සම්. ඉතින් අර දෙවියන්ට අනුකම්පාව හිතලා කිව්වා බ්‍රාහ්මණේ මම තමයි ගහේ ඉන්න දෙවියා. ඒ නිසා ඔබ ගිහිල්ලා දැන් ගෙදෙට යන ගෙදර අහවල් තැනට දැන් නිදානයක් පහළ වෙයි. අහවල් තැන නිදානයක් තියෙනවා අයිතිකාරයක් නැති මම ඒක ගෙනල්ලා ඔබගේ ගෘහයේ තියන්න. ජීවිතාන්තය දක්වාම සැපසේ ජීවත් වෙන්න කිව්වා. එහෙමයි. ඉතින් දෙවියා අර බමුණයි ගෙදර නිදාහනේ පහල කළා. ඉතින් ඒ නිදාණයෙන් කාලා බීලා දන් දීදී අර ගහටත් උපස්ථාන කරගෙන මුළු ජීවිත කාලෙම සුවසේ හිටියා. එහෙන් කඳුලක් වැටෙන්නේ නැතුව. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඒ කාලේ බමුණා වෙලා ඉපදිලා හිටියේ ඔබ කිව්වා ආනන්ද. ඒ කාලේ රුෂ දේවතා මම කිව්වා. ආනන්ද සංසාරේ යන බෝධිසත්ව කාලේ ගහකට උපස්ථාන කළත් ඔබ මනා සුවසේ ජීවිතය ගත කළා කිව්වා. ආනන්ද තුන් ලෝකෙට අග්‍ර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු එක නම් නිෂ්ඵල නෑ කිව්වා. ආනන්ද ඔබ කෙටි කාලයකින් අරහත් වෙනපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. මහත්ය සංසාරේ නිකන් ගහකට උපස්ථාන කළා ඔහොම වෙනවා නම් අද කාලේ පහන් සිතින් බෝධියට උපස්ථාන කරනවා නම් කෙනෙක්. පහන් සිතින් ධාතු ස්තූපයට උපස්ථාන කරනවා නම් කෙනෙක්. පහන් සිතින් සංඝයාට උපස්ථාන කරනවා නම් කෙනෙක්. පහන් සිඳින් සත්පුරුෂ භූමිය රකින්නවා නම් කෙනෙක් ඒ කෙනාට නම් මහත්යා නිර්වාණයට බීජ උපදිනවාමයි. එහෙමයි ස්වාමීනි. මේ බුදුරජාණන් වහන්සේනේ දේශනා කරන්නේ. ඒ නිසා මෙයම මෙයම මේ තේරුම් ගන්න. ඇත්තටම අපිට ලැබුණ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා ඇත්තටම අපි ශ්‍රද්ධාවෙන් බෝධි උපස්ථාන කරන හැටි, ශ්‍රද්ධාවෙන් ස්තූප උපස්ථාන කරන හැටි ස්තූපවලට. එහෙමයි. ඒ ඔක්කොම අප උපස්ථාන සංඝෝපස්ථාන ගිලන් උපස්ථාන සමහර වෙලාවට නායකාන්දරෝ ඉස්පිරිතාලේ ගියොත් එහෙම මිනිස්සු වදෙන් පොරෙන් බලන් යන්නේ. සමහරවල් ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ගියොත් නායකාන්දරෝ අපවත් අපවත් වෙන කටයුතු තමයි දායකයෝ කතා කරන්නේ. ඊට පස්සේ ලෙඩ වෙලා ඉන්නවා අනේ මුන්නාන්සේ අපවත් වෙන්නෙත් නැහැ කියලා කතා වෙන්නේ. එහෙමයි. ඒ එකේ සංඝයාගේ ජීවිතේ වටිනවා කියලා සංඝෝපස්ථාන කරන හැටි ඊළඟට ජීවිතේට පින් පුරව ගන්න බෝධි උපස්ථාන දාස උපස්ථාන පින්වත් මහත්තයා අපේ ඔබ කිව්වට විශ්වාස කරයි දන්නේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මුල් වෙලා දැනට රෝපණය කරලා තියෙන බෝධින් වහන්සේලා ප්‍රමාණයම 2000කට ආසන්න. එහෙමයි ස්වාමීනි. මේ වෙනකොට මීට අමතරව තව දහස් ගණක් බෝධින් වහන්සේලා දිවයිනේ තැන් තැන්වල රෝපණය කරන්න උන්වහන්සේ කටයුතු යොදලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේගේ අතින් ඉදුණ ස්තූප ස්තූප රාජානන් වහන්සේලා 20කට ආසන්නයි. දැන් ශ්‍රීමත් අඟුලිමාල මහසෑරජාන් වහන්සේ 100ක් උසට අඩි ඉදිරියෙන් පවතිනවා. ඊළඟට උන්වහන්සේ බිහි කරපු සංඝ පිරිස 1000කට වැඩි. උන්වහන්සේ බිහි කරපු සංඝ පිරිස. ඒ ඔක්කොම උපද්දලා මිනිසුන්ට බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන ඊළඟට මේ ධර්මයේ කියවන්නේ මේ පැය ගණන් අහන්නේ දැන් මේ මිලිඳු රාජ ප්‍රශ්නේ දැන් මේ 40 ගණන් මේ යන්නේ. ඒතකොට මේ එක දිගට අහන පින්වතුන් ඉන්නවනේ. ඒතකොට පැය ගණන් ගත්තොත් පැය 40 ගණන්ක් අහනවනේ. ඒතකොට මිනිසුන්ට එච්චර දහම් පිපාසයක් ධර්මයේ ඇසිරලක් විපැද්දුවේ ලොකු ශාවින්නාන්සේ. ඒ නිසා අපිට මේ මනුෂ ජීවිතේ අපිට ලැබුණ දුර්ලභ මනුෂ රත්නයක්, කල්යාණ මිත්‍ර රත්නයක් තමයි පින්වත් ලොකු ශාවින්නාන්සේ. ආන් ඒ කල්පනාව මනුෂ්‍යයෙක් හිතේ තියෙනවා. සත්පුරුෂයාට ගරහන්න හොඳ නැහැ. ගරහන මිනිසු ටිකක් ඉන්නවා. මහත්ය ලස්සන දහම් පරයයක් හම්බුණා ඉදිරියට තියෙනවා. ඇයි මෙච්චර මේ වාගේ දැන් ඔය මම කියපු විස්තර ටික ගත්තොත් අනිතක අපි උනා කවදාවත් මේ පොතක්වත් කියවන්නේ යොමු වෙන්නේ නැති අපිව ත්‍රිපිටකයේ කියවන්න අටුවා කියවන්න ටිකා ටිප්පණි වංශ කතා මේ සියලු දහම් කෙරෙහි අපිව යොමු කරවලා අපිව පුහුණු කරවන්නේ උන්වහන්සේ. මේ කටෙන් පිට වෙන වචනයක් ගන්න අපිව පුහුණු කරවන්නේ උන්වහන්සේ. ඒකට එච්චර සත්පුරුෂ උත්තරයන් අනිත් එක ගෝලයන්ට නැගී හිටවන්න. එහෙමයි. මහන්තය දැන් කියන්නකෝ බලන්න ගුරුවරයෙක් ඉද්දින් ගෝලයෙක් ඉදිරියට අරගෙන බණ කියවන වෙන තැනක් කියන්නකෝ. එහෙමයි ස්වාමීන්. දැන් අපි කොච්චර එක එක අපි අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා තනි වෙන්න හැදුවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කොහොම හරි මේ මිනිසුන්ට අහිංසක මිනිසුන්ට බණ කියාපන් කියාපන් කියලා. එහෙයි. යොමු කරව කරව සංඝයාට ඒකට උපස්ථාන මේ උපකාර කර කර මේ මාධ්‍යයක් හරිගස්සලා ලෝකෙට ධර්මය අහන්න සලස්වලා දහාක් භික්ෂුන් වහන්සේලාට කැමැති කැමැති අයට කැමැති විදිහට ධර්මයේ දේශනා කරන්න හරිගස්සලා අනිතක ලංකාවේ බණ කියන ශෛලියක් තිබ්බා. එකම රටාවකට අපි කියමුකෝ කොටිකාවත්තේ සද්දාති සාඳුරු බණ කිව්වනම් ඒ රටාවට තමයි අනිත් සාඳුරු ඔක්කොම බණ කියන්නේ. එහෙමයි. ඊට පස්සේ පානදුරේ අරියා ධම්මහාමුදුරුවෝ කවිබණ කිව්වනම් ඒ රටාවට තමයි අනිත් හාමුදුරුවෝ ඔක්කොම කවිබණ කියන්නේ. ඒකට එකම රටාවකට හුරු වෙලා හිටියා. එහි මේ බණ රටාවේ මේ ස්වභාවිකව ගලාගෙන යන වචන වලින් ධම් දේශනා කරන්ද දිරිමත් කළේ ලංකාවම ලොකු ස්වාමීන් වහන්සේ. එහෙමයි. එච්චර සත්පුරුෂයෙකුටත් බයිනවනේ. ස්වාමීනි මේ අපි ප්‍රමාදයටපත් වෙන කාරණාවක් මේ සමස්ත සමාජයේ කෙනෙකුට ගරහන්න ගත්තාම ද්වේෂෙන් ගරහනවා මිසක් ඒ පුරුෂයා සිදු කරලා තියෙන හොඳ නරක විමසලා ඒ විමසන්නේ අමෝ දැන් ඇත්තටම සත්පුරුෂ හිතකින් ලොකු ස්වාමීන් වහන්සේගේ ජීවිතය ගැන එහෙම කවුරු හරි කෙනෙක් හිතනවා නම් ඒ වචනයක් කියන්න හිතෙන්නේ ඒක මහා පවක් විදියටම පේනවා විශාල පවක් විදියට මහත්ය දැන් ඉදිරියට එනවා බලන්න මේකේ අහනවා මේ රජුරෝ සංඝයාට සියදිවි හානි කරගන්න තහනම් කළා තියෙනවානේ. සිල්පදයක් පනවලා තියෙනවා. එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේ සංඝයාට සියදිවි හානි කරගන්න තහනම් කළා තියෙන්නේ සිල්පදයක් පනවලා තියෙන්නේ. සිල් ගුණ දන් රකින්න භික්ෂුවක් එක දවසක් ජීවත් වීමත් ලෝකයට හිතසුව පිණිස පවතිනවා කියලා. එහෙමයි ස්වාමීන් මෙච්චර ධර්මස්කන්ධයක් අපිට දායාද කරපු ලොකු ස්වාමීන් වහන්සේගේ මොහොතක ජීවිත පැවැත්ම පවා බොහෝ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස පවතිනවා. ඒකට ගයක් ගයක් ගන්න මේ ධර්මය ආන මිනිස්සු මොහොතක් මොහොතක් ගානේ ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියට සෙත් පතන්න ඕන. දීර්ඝායස පතන්න ඕන. නිරෝගීසෝ පතන්න ඕන. දෙවියන්ගේ තුනුරුවන්ගේ ආශිර්වාදේ පතන්න ඕන. එහෙමයි සත්පුරුෂයන් කෙරෙහි කෙලෙහි ගුණ දක්වන්නේ. මේ මිනිසු බණින්නේ ඇයි? එක එක උන්වහන්සේලා සිවුරු දාගෙන බණින්නේ ඇයි මේ ශාසනයම බබලවන අයට කියලා මම කල්පනා කළා. ඒකට උත්තරයක් හම්බ වුණා. ඒ උත්තරේ අපි ඉදිරි ප්‍රශ්නවලදී කතා කරනවා. ඒ කියන්නේ මහත්තයා බණින්නේ උන්ට පාපේ පිරෙන්නම සත්පුරුෂයන්ට බනින්න හිතෙනවා කියනවා. බන්නේ උන්ගේ පාපේ පිරෙන්නම සත්පුරුෂයන්ට බනින්න හිතෙනවා කියන ඔය අයට. ඒක මේ බණ පොතේ තියෙන. එහෙමයි ස්වාමී. අපි ඒක ඒ වෙලාවේදී විග්‍රහ කරමු. අවශ්‍යයි. ඉතින් ඒ නිසා මම මේ යොදාගත්තේ මේ විස්තරේ ගාහකට උපස්ථාන කරලත් නිකං ගහකට සංසාරේ ඉච්ඡන සැප සම්පත් වින්දා කියනවා. ඒ නිසා ආනන්ද බුදු කෙනෙකුට උපස්ථාන කළොත් කොහොමද කියලා අහනවා. ඒ නිසා අපිට ස්තූප කෙරෙහි බුද්ධෝපස්ථාන. බෝධින් වහන්සේලා කෙරෙහි බුද්ධෝපස්ථාන. දැන් අඟුලිමාල සෑයට මිනිස්සු දරදී ඇද ඇද මහන්සියෙන් දාඩිය හෙලාගෙන මිනිස්සු මහන්සියන මහන්සිවිල්ල උදව් උපකාර කරන විදිය හරි ආශිර්වාදමත්. ඒ මිනිස්සුන්ගේ පුණ්‍ය සත්‍ය ඉස්මතු කළේ ලොකු ඒ නිසා ඒ පින ගැන මතක් වෙනකොට අද දවසක අපි උන්වහන්සේ ගැන මේ විදිහට සිහිපත් කරා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා ඒ අතුරු මතක් වෙච්ච එක. ඉතින් ඊළඟ කතාව තමයි දැන් මෙතන තියෙනවා අර ගහකට උපස්ථාන කරනකොට දෙවියා අහනවා ගහට හිට නැණි කියලා. ඒතර දෙවිනි කාරණාව අහනවා ස්වාමීනි එක තැනක බණපදයක තියෙනවා අනේ ගහක් කතා කළා කියලා. ඒ ඒ මෙහෙමයි ගහක් කතා කළේ. හරි අපුරු කතාවක් නේ. එහෙමයි. ඒ තමයි ඔන්න මේ වලහේ ගහක් යට ඉඳගෙන හිට බුදියාගෙන හිටියා. එහෙමයි. වලහේ ගහක් යට බුදියාගෙන ඉන්නකොට ගහේ අත්තක් කඩාගෙන වැටෙනවා වලහ ගැඟුට. එහෙමයි ස්වාමී. ඒතර වලහ දිව්වා. දුවලා ආයෙ හැරිලා බැලුවා කිසිම මිනිසෙක් නැහැ. ඒතර වලහ කල්පනා කළා මේ ගහ මේ ගහේ ඉන්න දෙයියා මාත් එක්ක තරහයි. ඒ නිසා තමයි බොල්ලකින් ගහලා මාව පන්නගත්තේ. බලන්නකො මහත්තයා මේ ගස් එක්කත් වෛර බඳිනවනේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ වලහ ළඟට ඇවිල්ලා කිව්වා මේක යටට මෝහ එනවා. ওই ගහේ කුරුල්ලෝ ඉන්නවා. ඒ එකෙකුට ඔහේ තරවටු කළේ නැහැ. මම මෙතන බුදිය ගත්තම තමයි ඔහෙට අමාරු. එහෙමයි මම මේකේ බුදිය ගත්තම තමයි ඔහෙට අමාරු. දැන් මට පොල්ලකින් ගැහුවා. දිරපු අතක් වැටුණා මහත්තයා. එහෙමයි ස්වාමීනි. මේ දැන් උඹ මට ගැහුවා දැන්. උඹ බලාගනින් මං උඹට එහෙ ඇති කාර්යයක් ඉන්න දෙන්නේ නැහැ. කොහොමද වෛරේ? සත්‍යයන්ගේ හිත් තුළ. වචනයක් මිස්සෙච්ච ගමන් ස්වාමීනි මේ තිරිසන් සත්‍යයේ සිතේ පවා විතර්ක ඇති වෙලා යන හැටි බා ඒ ඉතින් මෙහෙමයි ඉතින් තිරිසන් වෙලා උපදින්නේ මේ සත්තුමනේ එහෙමයි ස්වාමීනි <laughs> නේද ඒ සත්තුමනේ මෙහෙත් උපදින්නේ ඒකයි මෙතන තියෙන්නේ ඊට පස්සේ දැන් වලහා කල්පනා කර කර ඉන්නවා කොහොමද දැන් ගහට වැඩක් දෙන්නේ කියලා ඉන්නකොට දැක්ක දවසක් සේනාවක් එනවා ගස් කපන්න වලහා ඈතින් ඉඳලා කතා කළා ඒ කවුද උඹලා ඊට පස්සේ උනාර ගස් කපන මිනිස්සු බය වුණා එකපාරම. ඒක හඬකින් කතා කරන බහුවට සතෙක් කතා කරනවා. ඊට පස්සේ මිනිස්සු ටික බය වුණා. කොහෙද යන්නේ? කිව්වා අපි මේ ගස් කපන්න යනවා. මොකටද? ඊට පස්සේ කව කරත්ත රෝද හදන්න. ඊට පස්සේ කව කරත්ත රෝද හදන්න හොඳම ගස් වර්ගය දන්නවද කියලා. ඊට පස්සේ කිව්වා මේ දන්නේ කියලා. ඊට පස්සේ කරත්ත හදන්න හොඳම ගස් වර්ගය තමයි කොළොන් ගස්. අර ගහ කොළොන් ගහ. <laughs> ඊළඟට අනේ අපි දන්නේ නැහැ. අපේ නම් අද වාසනාවක් හරියටම ගහක් හොයයිටි කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් කොළොන් ගහක් තියෙන තැනක් දන්නේ නැහැ. ආ පරිල්ලක් කිව්වා තියෙන තැනකට. කියලා කොළොන් ගහ පෙන්ලා ආන් අර ගහ හොඳයි කිව්වා කරත්තරෝ දෙකට. උඹලා කපාගනින්න කියලා වලහ ගියා. දැන් මිනිස්සු එලා ගහ කපන්න ගත්තා. කොහොමද මේ වලහගේ උඩර වැට්ටි? එහෙමයි ස්වාමීනි. දැන් වෙලාව එනකල් බලාගෙන හිටියන්නේ. ඔවාගේ තමයි දැන් මෑත භාගයේ ප්‍රශ්නවලදී වේලාව අනුව බලාගෙන හිටපියොන් කොච්චර පැන පැන එක එකට ගහගෙන යනවද මේ ඒ ලෝකවල ඉඳලා ආපෙවුනේ ওই වලහගේ પરම්පරාවෙන් දැන් ඊට පස්සේ මහත්තය ගහක් දැන් ගහත් ඊට එහා ගහ කල්පනා කළා ගහේ දේවියා මේක අනිවාර්යෙන් එදා වෙච්ච දෙයට පරිගත්තේ මාත් උඹ උඹගෙන් පරිගන්න මරාගෙන මැරෙනවා ගහ කල්පනා කළා මම මරාගෙන මැරෙනවා. කියලා ගහේ ඉන්න දෙයිය ගහෙන් කතා කළා. එයි මොකද උඹලා ගහ කපන්නේ? ඊට පස්සේ වැඳගෙන කිව්වා මට කරත්තරෝද මේක් හදන්න කිව්වා. ඊට පස්සේ කිව්වා කමක් නැහැ ඉතින් ගහේ මේ කැලේ තියෙන ගහක්නේ. හැබැයි උඹලා මතක තියාගන්න ගානෙලා කිව්වා කොළොන් ගහකින් කරත්තරෝදයක් හැදුවොත් ඒක හොඳට පදන් වෙලා પરම්පරා ගානාවක් තියෙන්නේ. ওই කරත්තරෝදි වලස්සමෙන් උතන්න ඕනේ කියලා. වලා සමෙන් ඔතන්න ඕන කිව්වා. හරිද? ඊට පස්සේ කිව්වා අනේ වලා එක්ක හින්ද හොයාගන්න කියලා. කිව්වා මේ ගහ ඇවිදින්නේ නැහනේ. අන්න අර වලා යනවා ඊට කලින් ගිහලා මරාගනියව කිව්වා. ගහ නම් එක දිනක දිනවනේ. ඉතින් අර මිනිස්සු වලහත් මරලා මේ ගහත් කපාගෙන ගියා. මරාගෙන මැරුණා. එහෙමයි සාරා. ආ මේ පින්වත් මහන්නේ සංසාරේ විච්ච දෙයක් ඒ ළඟ වෘක්ෂයක ඉඳලා මම බලාගෙන හිටපු දෙවි කෙනෙක් විදිහට බෝධිසත්වෝ ඒ කාලේ ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. බලන්න ඉස්සර වෙලා තියෙන දේවල් නේද? ඒතර එතන තියෙනවනේ ගහ කතා කළා කියලා. අතන තියෙනවනේ හිතවිත් නැහැ කියලා. ඉතින් ඒකයි මිලිඳු රජු වහන්නේ දැන් කෝකද හරි කතාව. ගහට චේතනා තියෙනවද නැද්ද? ඊට පස්සේ කියනවා හරි පුදුම කතාවද ගන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දැන් ওই විදිහට එක එක ජාතක කතා මහත්තයා කොච්චර තියනවද මිනිස්සු කියවලා නැති ස්වාමීනි මේ 550 ජාතක පොත කියලා අපි ඊටම සල්ප කාරණාවක් අපේ අවධානයට යොමු කරා. අනේ මහත්තයා ජාතක කතා ගැන කවර කතාවද මේ මහවංශයේ මේ පොතක්නේ තනි පොතක්නේ. මහවංශي කියවන්නේ අන්න දැන් අන්‍යාගමිකව බැන බැන යනවා. එහෙමයි. සිංහලයාගේ ජාතකේ වැරදි කියලා මහවංශයට බැන බැන යනවා. ඒකට අපේ වමුත් මහවංශයට බැන බැන යනවා. අවසානයේ වෙන දේවල් බලන්න වෙයි. දැන්වත් මහවංශය කියවන්න ඕන. දැන් එක එක උන් ඔන්න බැනගෙන යන මේ අන්‍යාගමිකයෝ බයිනවා සිංහලයට. ස්වාමීනි මේ කුඩා කාලෙම ළමයින්ට කියලා දුන්න දෙයක් තමයි මේ මහාවංශයේ රචනා වෙලා තියෙන කාරණාව මේ ප්‍රශංසා කරන එක පැත්තකින් තියලා අඩුපාඩු විවේචන ඒක සුද්දාගෙන් නුනේ. එහෙමයි ස්වාමී. දැන් උනා සිංහල මිනිසුන්ගේ ඉතිහාසයේ කියනකොට මේ ලේ ධාතුව රත් වෙලා එනවනේ රතු පාට වෙලා. ඊට පස්සේ ඒක රතු පාට වෙලා එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙන් තමයි අභිමානය එන්නේ. මහත්ය සුද්ධන්න මේ දැන් මහත්යත් එක එකව මතක් කරන නිසා මලත් මතක් වෙනවා මහත්ය. අවසරයි ස්වාමී. 18 කැරැල්ල වෙලාවේ ඒ කියන්නේ කැරැල්ල කියලා සුද්ධෝ බලන්න මේ වචනේ දැම්මනේ අපේ භාෂාවට නිදහස් අරගලේනේ. කැරලි කොහෙද ගහන්නේ අපි? එහෙමයි ස්වාමී. නිදහස් අරගලේ. එතකොට මහත්ය 1815 දී මේක සුද්ධෝ මේක ඔක්කොම ආක්‍රමණය කරලා බදු ගැහුවා. ගෙදර බල්ලෙක් හිටියොත් බල්ලට බදු ගහනවා. ඒතර ගම් වල පැතිරලා ගියා දැන් මේ අම්මලාගේ පපුවටත් බදු ගහයි දරුවන්ට කිරි දෙන්න බැරි වෙන්නේ කියලා. එතකොට තමයි ඔය බූටෑවේ රටේ රාල ඊළඟට ඔය කට්ටිය එකතු වෙලා මේ මේකට මේ අපිට නිදහස ඕන කියලා සටන පටන් ගත්තේ. එහෙම පටන් ගන්නකොට දැන් හැම තැනම බදු ගහලා මිනිසුන්ට කන්න නැහැ. බොන්න නැහැ. වැස්ස නැහැ. මේවත් එක්ක ඊට පස්සේ සුද්ධොන්ට යටත් වෙලා ගෑනු ටික සුද්ධන්ගේ ගාවට යවුවොත් එහෙම සුද්ධන්ට යටත් වෙලා ඔළුව පාස් කරගෙන ගෑනු විකුණගෙන හිටියොත් එහෙම හොඳට කන්න බොන්න තියෙනවා. එහෙමයි. හොඳට කන්න බොන්න තියෙනවා. එහෙම කරන්නත් පුළුවන්. එහෙම කරපු හැත්තකුත් හිටියා. හැබැයි සිංහල ලී තියෙන මිනිස්සු හිටියා. මහත්තයා 18 18 1818 දී මිනිස්සු එක පවුලක ඉඳලා තියෙනවා ළමයි 12යි අම්මයි තාත්තයි 14 දෙනෙක්. 14 දෙනෙක් සුද්දන්ට යටත් වෙන්නේ අපි බඩගින්නේ මැරෙනවා කියලා. කන්න බොන්න නැතුව ගේ මැද ගිනි මැලයක් ගහගෙන 14 දෙනා ගින්දරට පැනලා මැරිලා තියෙනවා සුද්දන්ට යටත් වෙන්නේ නැතුව. එහෙමයි ස්වාමී. එහෙම ඉතිහාසයක් දෙන්නේ. දැන් බලයට රට පාවා දෙන හැටි බලන්න. රස්සාවට ජාතිය පාවලා දෙන හැටි බලන්න. සිංහල කමක් කොහෙද? සිංහල කමක් කොහෙද? ඉතින් එක එක වර්ග પરම්පරා එනවා ඉතින් මහත්තයා. ඉතින් ඒ වාගේ මේ බලන්න මේ හිට පිට නැති ගස්වලට වෛර කරපු પરම්පරාවක් එනවා. එහෙමයි. ඉතින් ඒ වාගේ දේවල් මහත්තයා සිද්ධ වෙනවා. ඉතින් අපි කියන්න ගියේ දැන් මෙතන කාරණා දෙකක්. එකක් තමයි ගහක් කතා කළා කියලා. එක තැනක ගහට හිට නැහැ කියලා. ඒතකොට මිලිඳු රාජ්‍ය රහන්නේ ඇත්ත කතාව මොකද්ද? එතකොට කියනවා රජතුමනි භාග්‍යතුන් වහන්සේ වෘක්ෂ ගැන ගස් ගැන වදාළේ ආචේතනිකයි. චේතනාවක් නැහැ කියලා. ඒ වගේම කෝන් වෘක්ෂයෙන් බහරද්වාජ කියන මේ බමුණත් එක්ක දෙවියෙක් කතා කළා කියලා තියෙනවා. ඒ වගේම ගහක් කතා කළා කියලා තියෙනවා. එතකොට අර කෝන් වෘක්ෂයෙන් දෙවියා කතා කළානේ. මේක ව්‍යවහාරයක්. ගහ කතා කළා කියන එකේ අර්ථය තමයි ගහේ ඉන්න දෙවියා කතා කළා කියන එක. ඊට පස්සේ මේක ලෝකේ පැනවීමක්. මහරජාණෙනි ගැලෙහි ධාන්‍ය පුරවන ලද බැවින් ජනයා ධාන්‍ය ගැලෙයයි විවහාර කරනවා. තේරුණා නේද? නමුත් ධාන්‍යයෙන් කරන ලද ගැලක් නැහැ. ලීයෙන් තමයි ගැල කරලා තියෙන්නේ. ගහක් කතා කළා කිව්වට කතා කරන්නේ ගහේ. දැන් අපි තවත් තේරෙන එකක් කියමුකෝ ධාන්‍ය කරත්තේ කියන එකක් දැන් ඉන්න ළමයිට තේරෙන්නේ නැහනේ. අපි දැන් මෙහෙම එකක් කියමු. ඔන්න පොත් කබඩ් එක කියනවා. උදේ පොත් කබඩ් එක කියන්නේ කබඩ් එක පොත් වලින් හදලා නැන්නේ. එහෙමයි නේද? ඒ ඒක තියෙන්නේ පොත්. ඒ නිසා පොත් කබඩ් එක කියනවා. ගහෙන් තමයි දෙවියා ඉන්නේ ගහේ. ඒ නිසා ගහේ ඉන්න දෙවියා කතා කළාට පස්සේ ගහ කතා කළා කියන්නේ. ඒක ව්‍යවහාරයක්. ඒක ව්‍යවහාරයක් කියනවා. ඒ නිසා ඒක තේරුම් ගන්න කියනවා. මහරජාණෙනි දීකිරි මඬමින් මෝරු මලින් නෙමි ව්‍යවහාර කරයි. දැන් දීකිරි කලත්තා කලත්තා කියනවා මෝරු කලත්තනවා කියලා. දැන් ඕකත් මහත්තයා අද සමාජයේ තේරෙන්නේ නැත්නම් මම තේරෙන වචනයක් කියන්නම්. අවශ්‍යයි. ඒ පොල් කිරි ටිකකට පිටි ටිකක් දාලා අඩුම කුණුම දාලා කලත්තන ගමන් කියනවා දොදොල් හැඳි ගන්නවා කියලා. එහෙමයි. නමුත් හැඳි ගන්නේ දොදොල්ද? දොදොල් හැදෙන දේ ස්වාමීනි. ඔව් පොල් කිරි ටිකයි පිටි ටිකයි දාලා තමයි කලත්තන්නේ. නමුත් කියන්නේ මොකද්ද? දොදොල් හැඳි ගන්න. එහෙමයි. තේරෙනවනේ තියෙන එකක් වෙන්න එකක්. ඒක ව්‍යවහාරය. එහෙමයි සාම. ඒ වගේ තමයි ගහක් කතා කරයි කිව්වට ඒකෙන් සිද්ධ වෙන්නේ මේ ගහේ දෙවියා තමයි කතා කළේ කියන්නේ. අවසරයි සාම. දැන් බලන මහත්තයා ඒ පුංචි ප්‍රකාශයකට පව අර්ථ දෙන හැටි. එහෙමයි. පුංචි ප්‍රකාශයකට පව අර්ථය ඉස්මතු කරන හැටි. අර්ථය සඳහා ඒ සබදාහමේ සංසිද්ධි ගලප එහෙමයි. ගලප නැහැ. එතකොට මේ පුංචි කාලේ අවුරුදු 7න් 8න් 10න් වගේ මහාන වෙච්ච පුංචි කාලේ මහාන වෙච්ච මේ නාගසේනයන් වහන්සේට කොච්චර දැනුමක්ද එහෙමයි අනිතක දැන් මේ දහම් කතාව කරනකොට නාගසේන සාන්නාන්සේට වයස අවුරුදු 27යි එහෙමයි රාම්වන් සිරු රැති සොඳුරු සිරු රැති බබලන සිරු රැති සංග ඝන හොබවන සංගයා නැමැති අහකාශයේ සඳ මණ්ඩල වගේ සංගයා අතර බබලන අපේ නාගසේන මහරහතන් වහන්සේ සංඝයා මැද ඉඳගත්තාට පස්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා 40000ක් ඉන්නවා කියනවා. බාල ස්වාමීන් වහන්සේලා 40000ක් ඉන්නවා කියනවා. 80000ක් සංඝයා මැද තමයි වැඩි ඉන්නේ නාගසේන මහරහතන් වහන්සේ. එතකොට නාගසේන මහරහතන් වහන්සේ මේ අවුරුදු 27න් මේ කරන විස්තර ඒ තමයි අරහත්ත්වයට එක්ක එන උන්වහන්සේගේ පටිභාන ශක්තිය. ඊළඟට මහත්තයා කියනවා මේ නොතිබෙන්නා වූ ගෙවල් දොරවල් සාදනු කැමැත්තෙක් තිබෙන්නා වූ ගෙවල් දොරවල් ගැන විවහාර කරයි. සිදු නොවන දෙයක් කියන තත්ත්ව දෙකට අපි ගේ හදනවා කියනවා. දැන් තියෙනවද ඒක? දැන් ඒක නැති දෙයක් තමයි කියන්නේ. ඒ වගේ තමයි ගහක් කතා කරා කියන එක තියෙන එකක් නෙමෙයි නැති දෙයක් කියන්නේ නමුත් විවහාරයක. ඒ විදිහට තමයි කතා කරන්න කියනවා. ඒ වගේ තමයි කියන ඕක මහරජාණෙනි විවහාරයේ විවහාරයක් විදිහට තේරුම් ගන්න කියනවා. එතකොට ওই ප්‍රශ්නේ විසඳෙනවා කියනවා. ඉතින් හරියට සන්තෝෂයටපත් වෙනවා. මේ කාරණාව අහලා රයිස් මරයිස්මගේ ප්‍රශ්නේ විසඳෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ යම්කිසි කරුණු තියෙනවා විවහාරයෙන්. ඒක ව්‍යවහාරයක් විදිහට දකින්න ඕනේ මේ වචන අල්ලා ගන්න නැතුව. අපි වුණත් කතා කරනකොට මහන්සයා ඒ කතා කරන වචනයත් එක්ක ව්‍යවහාරික වචන යනවා. එහෙමයි. ඒ වගේ අගමුල හොයලා ඉන්න හොඳ නැහැ. දහන් අර්ථය ගත්තම හරියි. එමයි ස්වාමීනි අවසරයි අද දවසේ අපේ කාලය නිමා වුණ. මිහිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර